කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් යථා යෝග්‍ය පරිදි සසර යහපත් ජීවිතයක් ගත කිරීමටත් ඉක්මනින්ම සසර දුක් නිමා කොට ලබන උතුම් නිවනින් සැනසීමටත් අදාළ වන පරිද්දෙන් සාරත්වයේ ගවේෂණය කරගන්නේ කෙසේද කියන කාරණාව සම්බන්ධයෙන් උන්වහන්සේ විසින් අප වෙත කරනු ලැබූ ඉගැන්වීමක් ඇසුරෙන් ධර්ම ශ්‍රවණය කිරීමටයි සමාජයේ ස්වභාවය નિસරු දේ සෙවීමයි සරුදේ අතහැරීමයි. මේ තමයි එදා පටන්ම ලෝකයේ ස්වභාවය. මිනිස් සමාජයේ ආරම්භයේ පටන්ම ඒ සමාජ ක්‍රියාකාරකම් විමර්ශනය කිරීමෙන් අපට පෙනී යන ප්‍රමුඛතම කාරණා වන්නේ බොහෝ විට මිනිසුන් හොඳ දේ අතහැර නොහොඳ දේ ග්‍රහණය කරගෙන තියෙන බවයි. ඒ වගේම තමයි සරුදේ අතහැර નિසරුදේ ග්‍රහණය කරගෙන තිබෙන බවයි. යහපත් දේ අතහැර අයහපත් දේ ග්‍රහණය කරගෙන තිබෙන බවයි. මේ කාරණාවලට සාධක එමටයි. එක සාධකයක් හැටියට ගත්තොත් අපට කියන්න පුළුවන් මේ ලෝක ඉතිහාසයේ මෑත භාගයේ දන්නා ඉතිහාසයේ අවුරුදු දහස් ගණනක සාමාන්‍යයෙන් සමාජ විද්‍යාඥයන් කියන්නේ යුද්ධයකින් තොරව පැවතී තිබෙන ඉතාම කෙටි කාලයයි කියලා. එසේ නොවන්නට ලෝකයේ කොතනක හරි කොයිම්ම ආකාරයකින් හෝ යුද්ධයක් පැවතිලා තිබෙනවා. යුද්ධය හෝ කුලල් කා ගැනීම හෝ වර්ග වීම හෝ කියන කාරණාව සාර කාරණාවක් නෙවෙයි. ඒක නිස්සාර කාරණාවක්. නමුත් ලෝකයා අනවරතයෙන් යෙදී සිටින කාරණය වන්නේ ඒ කුලල් කා ගැනීමයි, ඒ බෙදීමයි, ඒ වර්ග වීමයි, ඒ රණකාමීත්වයයි යුද්ධයයි. ඒක තමයි ස්වභාවය. එනිසා සසර ගමනේ යෙදෙමින් මිනිස්සු සසරින් එතර වීමේ මඟ සොයනවා වෙනුවට සසරෙහිම ගලා යාමේ මාර්ගය සොයන බවකුයි පෙනෙන්නේ. ඒ తত্ত্বය ඉතිහාසයේ පුරා පෙරුණ විත්තිය අපි භාග්‍යවතුන් වහන්සේගේ ජීවන සමය විමසීමෙනුත් අපට පැහැදිලි කරගන්න පුළුවන්කම තිබෙනවා. වැඩි දෙනෙක් සත්‍ය පෙනිපෙනි ඇත්ත දැක දැක ඒ සත්‍යෙට පිටුපා අසත්‍යයට කොඩියසූ බව අපි ඒ ಭಾರತ ඉතිහාසයෙන් හඳුනගෙන තිබෙනවා. ඒ ඉතිහාසය එලෙසම වාගේ යම් ප්‍රමාණයන්ගෙන් එහා මෙහා වුවත් අපේ සමාජයේ වර්තමාන සමාජයේ එලෙසම ක්‍රියාත්මක වෙනවා. එනිසා සත්‍යයේ පේනවා, ඇත්ත පේනවා, නිවැරද්ද පේනවා, ඒ නිවැරද්ද පිනිපිනි ඇත්ත දැක දැක සත්‍ය පිනිපිනි අසත්‍යයට වැරද්දට මිනිස්සු නැමෙනවා. ඒක තමයි ස්වභාවය. ඒ නිසා අද අපි සාකච්ඡා කරන්නට ඕනා මේ සාරවත්ය ග්‍රහණය කර ගැනීමෙන් ලැබෙන ලාභයත් නිස්සාරත්වයේ ග්‍රහණය කර ගැනීමෙන් ලැබෙන අලාභයත් මේ දෙක අපි සාකච්ඡා කරන්න ඕන. භාග්‍යවතුන් වහන්සේ විසින් අපට කරන ලද ඉගැන්වීම් ඇසුරෙන් ඒක තමයි අද මේ ධර්ම දේශනාවේ ප්‍රධානතම කාරණාව වන්නේ. අද ධර්ම දේශනාවකට ධර්ම දේශනාවට දායකත්වයේ දරන පිළිතුන් සතුටු වන්නට ඕන අද අපි ලෝකයාට භාග්‍යවතුන් වහන්සේ විසින් සරුදය කුමක්දයි කර ඇති දේශනාවල් පිළිබඳව දේශනාවක් ධර්ම දානයක් හැටියට සිද්ධ කරලා පින් සිද්ධ කරගන්නවා කියලා. ඒ සතුටත් ඇතුව ඒ ඇත වගේම සුවහසක් දෙන ධර්ම ශ්‍රවණය කරන පිනතුන් මේ දහම් කරුණු ටික හිතේ ධාරණය කරගන්නට ඕන. මේ ගමන ලේසි නෑ. මිනිස්සු කැමති નિසරු දේ හොයාගෙන નિසරු දේ පසුපස යන්න. ඒකට සිය ගණනින් දහස් ගණනින් සමහර විට ලක්ෂ ගණනින් යන්න පුළුවන්. නිකමට උදාහරණයක් අරගෙන බලන්න. පන්සලේ බණක් කියනවා කියලා කිව්වොත් එන පිරිසක් පන්සලේ රූකඩ නටනවා කියලා කිව්වොත් එන පිරිසක් අතර වෙනස මම මේකෙන් අදහස් කරන්නේ නෑ රූකඩ નિસරු දෙයක් වැඩක් නැති දෙයක් කියලා. ඒක කලාත්මක ඇසින් බැලුවහම ඒක හොඳ දෙයක්. නමුත් ධර්මානුකූලව බලනකොට ධර්මයයි රූකඩයි අතර වෙනසක් තියෙනවා. නමුත් මිනිස්සු බනහනවට වඩා රූකඩ බලන්න කැමතියි. ඒක තමයි ස්වභාවය. අපි සමහර විට කොච්චර හොඳ බන කිව්වත් ඒ හොඳ බන වලට වඩා තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට වඩා තවත් කවුරු හරි කියන මොනවා හරි මනස්ගත ටිකක් අහන්න කැමතියි. ඒකත් ස්වභාවයක්. ඒකත් ස්වභාවයක්. ඒ වගේම අපේ තථාගතයන් වහන්සේ දේශනා කරලා තිබෙන උතුම් ශ්‍රී සද්ධර්මය අප සතුව තිබියදී ඒ පිනිපෙනි ඒ දැක දැක සමහර විට තව කෙනෙක් ප්‍රකට කරන අසද්ධර්මය ශ්‍රී සද්ධර්මයේ හැටියට පිළිගන්න අවස්ථාවලුත් තිබෙනවා. පහුගිය දවස්වලත් අප දුටුවා එවඳු අවස්ථාවක් අපේ මේ ත්‍රිපිටකයේ උතුම් ශ්‍රී සද්ධර්මය අප සතුව තිබෙද්දී මේ පිටත් විදේශයකින් මෙහෙම ධර්මයක් ගෙනාව නියම ත්‍රිපිටකය ගෙනාව කියලා පෙන්නලා ඉලක්ක කරන ලද ආందోලනාත්මක තත්ත්වයක්. ඉතින් ඒවට මිනිස්සු ඒ උනට ඇදිලා යනවා. කැමති. ඒක තමයි ස්වභාවය. එනිසා පින්නතුනේ මිනිස් ස්වභාවයේ ලකුණ තමයි නැත්නම් මිනිසුන්ගේ ලකුණ තමයි ගතානුගතික බව. යන්නන් වාලේ යන ගතිය. ඔහි යන ගතිය. එනිසා ඒ ගලාගෙන යන ස්වභාවයට පිටුපාලා උඩුගම් බලාගෙන යනවා වගේ ගමනක් තමයි નિસරුදය අතහැර සරුදය ගවේෂණය කිරීමේ රටාව. භාගතුන් වහන්සේ ඒකයි සඳහන් කළේ මේක ලේසි වැඩක් නෙවෙයි. මේක ලේසි වැඩක් නෙවෙයි. ලෝකයේ ස්වභාවය අනුසෝතගාමී බවයි. ප්‍රවාහයේ ගලාගෙන යාමයි. ඒකයි අනුසෝතගාමී බව කියන්නේ. ප්‍රවාහයේ ගලාගෙන යාම. හැබැයි අපේ ප්‍රතිපදාව નિසරුදයෙන් සරුදේ වෙන් කරගන්නා තැනැත්තාගේ ප්‍රතිපදාව පටිසෝතගාමී ප්‍රතිපදාවක්. ඔහු යන්නේ උඩුගම් බලා. ඒක ලේසි නෑ. උඩුගම් බලා පීනන එක ලේසි නෑ. ලේසිම ක්‍රමය තමයි ගලාගෙන යන අතට පීනීම. යන අතට යාම තමයි ලේසිම ක්‍රමය. ඒ වුණත් පින්නතුනි භාග්‍යතුන් වහන්සේ අපට පෙන්නනවා පැහැදිලි කරනවා උපදෙස් දෙනවා මාර්ගය පෙන්වලා දෙනවා යන අතට යනවට වඩා සත්‍ය සොයා යනවා නම් උඩු අතට යන්නට ඕනේ කියලා. සම්මේ ධර්ම දේශනාව එක පැත්තකින් මිනිස්සුන්ට යම් ප්‍රමාණයකට උඩුගම් බලා යන්නට කරන ඉගැන්වීමක් ලේසි වැඩක් නෙවෙයි. නමුත් ධර්මය කියන්නේ ඒකයි. යන අතට යනවනම් සසර යන අතට විරුද්ධව යනවනම් නිවන. අපි තීරණය කරගන්න ඕන සසරට බහිනවද නිවනට යනවද කියලා. ඒ දෙක සමාන කර බලනකොට ඒ දෙක පිළිබඳව විනිශ්චයක් අරගෙන බලනකොට නැත්නම් විනිශ්චය කරනකොට ඔබට වටහා ගන්න පුළුවන් මා යායුත්තේ කවර දිශාවකටද කියා. ඉතින් අද මේ ධර්ම දේශනාව වඩාත් වැදගත් වන්නේ පින්නතුනි සමස්ත සමාජයේම ස්වභාවය ඕක නිසා. මිනිස්සු අදහමට අයුක්තියට නරකට නපුරට ස්වභාවයෙන්ම කැමතියි. ධර්මයට යහපතට මෛත්‍රියට කරුණාවට මිනිස්සු හුරු වෙන්නට ඕන. එනිසා එහෙම මිනිස්සුන්ගේ හිත් යහපතට කරුණාවට දයාවට මෛත්‍රියට හුරු කරවීම සඳහායි මේ බණ ටික කියන්නේ. වෙනතුනි භාගතුන් වහන්සේ ගාථ දෙකක් දේශනා කරනවා මේ සම්බන්ධයෙන්. ඒ ගාථ දෙකෙන් එකක් තමයි මා මූලික මේ මාතෘකාව හැටියට තබා ගත්තේ අසාරේ සාරමතිනෝ සාරේචා සාරදස්සිනෝ තේ සාරංනාධිගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරා මිනිසුන්ගේ ස්වභාවය ගැන උන්වහන්සේ දේශනා කරනවා අසාරේ සාරමතිනෝ ලෝකෙ මිනිසුන්ගේ ස්වභාවය අර මා ඉහත සඳහන් කළාදී අසාර දේවල් සරු හැටියට හිතන එකයි වැඩක් නැති දේවල් වැඩක් ඇති දේවල් හැටියට හිතන එකයි ඒ වගේම තමයි සාරේචා සාරදස්සිනෝ සාරවත් වැඩක් ඇති දේවල් අසාරවත් වැඩක් නැති දේවල් හැටියට උන් හිතනවා. භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ මිත්‍යා සංකල්පනාව තිබෙන තාක් ඔව්හු සාරත්වයක් ලබන්නේ නැත සාරත්වයක් යහපතක් දකින්නේ නැත ඊළඟ අනිත් පැත්තෙන් තව ගාථාවක් උන්වහන්සේ දේශනා කරනවා සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ සරුදේ සරු හැටියට දැනගෙන නිසරුදේ නිසරු හැටියට දැනගෙන සාරංච සාරතෝ ඤත්වා සාරංච අසාරතෝ ඉන්නේ තැනැත්තෝ එහෙම දකින දන්නා තැනැත්තෝ තේ සාරං අධිගච්ඡanti සම්මා සංකප්ප ගෝචර ඒ යහපත් සංකල්පනා සහිත පුද්ගලයෝ සාරං අධිගච්ඡanti සාරත්වයකටපත් වෙනවා අභිවෘද්ධියකටපත් වෙනවා වැඩි දියුණු භාවයකට පත් වෙනවා. එනිසා වැඩි දියුණු බවට පත්වන්නට සාරත්වයට පත්වන්නට හේතුකාරක වන අනිවිදේතුයි භාග්‍යවතුන් වහන්සේ මේ දේශනා කරන්නේ. ඊළඟට අපි මේ වචන දෙක පිළිබඳව යම් ධර්මානුකූල විවරණයක් ලබා ගන්නු නැත්නම් ඒ පිළිබඳව අපේ අවධානය යොමු කරමු. වචන දෙකයිනේ මෙතන. එකක් සාර අනික අසාර. සාර සහ අසාර. සාර කියන වචනෙට පර්යාය පද තියෙනවා. තවත් සමාන වචන තියෙනවා. අපි එකක් කියමු සාදු යහපත් කුසල පින සු කරණීය සුක්ඛ ආදී වශයෙන් අපට පුළුවන් ඒවට වචන දාන්න. කියන්නේ සාර කියන වචනේට තවත් සමාන ඒවා. දැන් සාදු කියන්නේ යහපත් කියන එකනේ යහපත් කියන වචනේත් ඒකමනේ. ඒකත් මේ කියන සාර පැත්ත එකක්. තර යහපත් වැඩ, සාර වැඩ, සාදු කාර්යයන්, යහපත් කාර්යයන්. ඒ වගේ තමයි කුසල කර්ම. ඒක තමයි මේ ඔය කිව්ව සාර කර්ම. ඒ වගේම පින්කම්, පින්කම්, සාරකම්. ඒ වගේම තව කියන්න පුළුවන් විඤ්ඤූපසංහිත. විඤ්ඤූපසංහිත කියන්නේ ඥානවන්තයන්, විඥයන් ප්‍රශංසා කරන ලද දේවල්. මේව ඔක්කොම සාර. ඒ වගේම කරණීය කල යුතු සුක්ක සුදු පාට වැඩ. මේ විදිහට මේ සාර කියන වචනයට පරයාය වශයෙන් වචන රාශියක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒතර සමාජයේ යම්තාක් යහපත නියෝජනය කරන වාංමාලාවක් වේද ඒ සකල විද වාංමාලාවන්ගෙන් ප්‍රකට වන අර්ථ සාර කියන වචනයෙහි තිබෙනවා. ඊළඟට අනිත් වචනේ අසාර. අසාර කිව්වහම අසාදු, අසම්මත, අකරණීය, අකත්තබ්බ, අකුසල, නරක, පාප, විඤ්ඤූ ගරහිත. ඒ වුණ තරම් වචන දාගන්න පුළුවන්. එතකොට යම් ක්‍රියාවක තිබෙන ස්වභාවය පිළිබඳව මේ තරමක ප්‍රතික්ෂේපාර්ථයෙන් කරන විවරණ තිබෙනවා නම් ඒ විවරණ සඳහා යොදන වචන තියෙනවා නම් නැත්නම් ඒ නරක බව හඟවන වචන තියෙනවා නම් අර සඳහන් කරපු අසාදු අකුසල අකත අකරණීය අපුඤ්ඤ අකත්තබ්බ අසාදු සම්මත ඊළඟට සඳහන් කරපු මේ ගරහිත මේ කියන ඕනෑම වචනයකින් ප්‍රකට කරන යම් කාර්යයක් වෙනම් ඒ සියලු කාර්යයන් අපට සාර හැටියට දක්වන්න පුළුවන්. ඒතර සමාජයේ ඕනම කෙනෙක්ගේ කටයුතු දෙකට බෙදනවා. සරලම භාෂාවෙන් කියනවා නම් හොඳ සහ නරක. මේ භාග්‍යතුන් වහන්සේ අපට මේ පෙන්වන්නේ ඔබගේද මගේද කාර්යයන් මෙලෙස දෙකට බෙදෙන බව. අවගේද මගේද සංකල්පනාවන් මෙසේ දෙකට බෙදෙන බව යහපත් සංකල්පනා සහ අයහපත් සංකල්පනා සම්මා සංකප්ප සහ මිච්ඡා සංකප්ප අසාරත් එක්ක තියෙන්නේම මිච්ඡා සංකප්ප සාරත් එක්ක තිබෙන්නේම සම්මා සංකප්ප ඒ කියන්නේ හොඳ එක්ක තියෙන යහපත් සංකල්පනා අයමක තත්ත්වයක නවතත්වයක තියෙනවා නන්දුවක් තිබෙනවා නම් ඒ ඇත්තෝ අර කිව්ව දියුණුව ලබනවා ඒ වගේම ඒක අනිත් පැත්තට පුරුදු වෙච්ච අය පිරිහෙනවා මේ තමයි සරල වශයෙන්ම කියන්න තියෙන මූලික කාරණා ටික ඊළඟට මේ දැන් හොඳයි නරකයි අතර විවරණයක් නෙමේක. දැන් බුදුහාමුදුරුව අපට කොහොමද හොඳ සහ නරක බෙදා ගන්න ඉගෙනීම් කළේ කියලා. එතකොට මේක බෙදා ගැනීම පිළිබඳව අපට කිසියම් ක්‍රමවේදයක් තියෙන්නට ඕන. තක්ෂීරුවක් කරන්නට මේ කාර්ය හොඳයි මේ කාර්ය නරකයි. ඉදං කුසලං ඉදං අකුසලං මේක කුසල් මේක අකුසල් කියලා වෙන් කරගන්න මේක හොඳයි මේක නරකයි කියලා වෙන් කරගන්න මේක කළ යුතුයි මේක නොකළ යුතුයි කියලා වෙන් කරගන්න මොකද්ද අපට තිබෙන නිර්ණායකය මොනවද බුදුහාමුදුර ඒ සඳහා දේශනා කර ඇත්තේ කියන කාරණාවයි ඊළඟට වචන කිහිපයකින් හෝ සඳහන් කරන්නේ පින්තුනි භාග්‍යතුන් වහන්සේ අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රයේදී රාහුල හාමුදුරුවන්ට කියනවා දේශනා කරනවා රාහුල ඔබ කරන වැඩ අත්තබ්බ්‍යාදාය සංවත්තති ඔබට අහිත පිනිස පවතිනවා නම් එවැගේම පරබ්බ්‍යාදාය සංවත්තති අනුන්ට අහිත පිනිස පවතිනවා නම් එවැගේම අත්ත්‍බ්‍යාදාය පරබ්බ්‍යාදාය සංවත්තති ඔබටත් අනුන්ටත් අහිත පිනිස පවතිනවා නම් ඒව හොඳ නැහැ සරල වශයෙන්ම අපිට දැන් අම්බලා ටික රාහුලෝවාද සූත්‍රයෙන් පෙන්නනවා කාරණාවක් එකක් උන්හස කියනවා රාහුල ඔබ කරන වැඩ ඔබට අහිත පිණිස පවතිනවා නම් නරකයි. ඔබ කරන වැඩ අනුන්ට අහිත පිණිස පවතිනවා නම් නරකයි. ඔබ කරන වැඩ ඔබටත් අනුන්ටත් අහිත පිණිස පවතිනවා නම් නරකයි. දැන් හරිම ලේසි නෙමේ නරක වැඩ අඳුරගන්න. දැන් නරක වැඩ ලැයිස්තුවක් අපිට ඕනේ නැහැ. ලේඛනයක් ඕනේ නැහැ. සතුන් මැරීම නරකයි, හොරකම් කිරීම නරකයි, කාමයේ වරදවා හැසිරීම නරකයි, බොරු කීම නරකයි, සුරාමේරය නරකයි කියලා දැන් ලැයිස්තු ඕනේ නැහැ. අපිට තියෙනවා නිර්ණායකයක්, කෝදුවක්, මනින්න උපකරණයක්. මොකද්ද මනින්න තියෙන උපකරණය? අත්ත්‍යබ්බාදාය සංගතති. මම මේ කරන වැඩේ මට හොඳ නැත්තම් පරබ්බ්‍යාදාය සංවතදි මම මේ කරන වැඩේ අනුන්ට හිරිහැර පිණිස පවතිනවා හොඳ වචනයකනේ හිරිහැර පිණිස මම මේ කරන වැඩේ මට හිරිහැර පිණිස පවතිනවා නම් හොඳ නෑ මම මේ කරන කාර්යය අනුන්ට හිරිහැර පිණිස පවතිනවා නම් හොඳ නෑ මම මේ කාර්යය අපි දෙපාර්ශ්වයටම හිරිහැරේ පිණිස පවතිනවා නම් නරකයි හොඳ නෑ පව් අකතයි අකරණීයයි අකුසලයි අකත්තබ්බයි හරිම සරල වශයෙන්ම තේරුම් කරගන්න පුළුවන් නරක මොකක්ද කියලා. ඊළඟ හොඳ කොහොමද? හොඳ විවරණය කරගන්න හොඳට අපි ලැයිස්තුවක් හදන්න ඕනේ නෑ. මල් පූජා කිරීම හොඳයි, අම්මට තාත්තට වඳින එක හොඳයි, මේ වැඩි හිටියන්ට සලකන එක හොඳයි, සතුන්ට කෑම දෙන එක හොඳයි කියලා අපිට ලැයිස්තු හදන්න දෙයක් නෑ. පොඩි කාලේ ලැයිස්තු හදලා දුන්නට කමකුත් නෑ. හැබැයි වැඩි වයස් වලටපත් වුණාට පස්සේ එහෙම ලැයිස්තු අනුව කුසල අකුසල වෙන් කරන්න ලේසි නෑ. ඒක ඒක යුක්තිත් නෑ. ඒ නිසා අපි හදා ගන්න ඕන බුදුහාරන්ගේ අනුසාර දේශනා අනුසාරයෙන් නිර්ණායක. නිර්ණායකයක් දුන්න බුදුහාමුදුරුව නාත්තබ්බ්‍යාදාය සංවත්තති. රාහුල යම් දෙයක් කරන හෝ කියන හිතන කවර හෝ දෙයක් කියන කරන හිතන කවර හෝ දෙයක් නාත්තබ්බ්‍යාය සංවත්තති තමන්ට අහිත පිනිස නොපවතිනම් නපරබ්බ්‍යාදාය සංවත්තති අනුන්ට අහිත පිනිස නොපවතිනම් නාත්තබ්බ්‍යාදායන පරත්තබ්බ්‍යාය සංවත්තති අනුන්ට තමන්ටත් අහිත පිනිස නොපවතිනම් හොඳයි ඔන්න හොඳ අර ඉස්සෙල්ලගේ නරක මේ අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රයේ ඉගැන්වීම ඊළඟට භාග්‍යතුන් වහන්සේ අපට උගන්වන ධම්මපදයෙන් ලස්සන වගන්තියක් නාසේ දේශනා කරනවා යමක් කරලා පසුතැවෙන්න වෙනවනම් ඒව කරන්න එපා. ඒක තමයි කියන්නේ නතං කම්මං කතං සාධූ යං කତ୍වා අනුතප්පති අනුතප්පණය කියන්නේ පසුතැවෙනවනේ. මිනිස්සු වැඩ කරලා පසුතැවෙනවා. අනේ මම එහෙම නොකලනම් හොඳයි. ඔය දෙවන ලෝක සංග්‍රාමේ ජන සංහාරයට පාවිච්චි කරපු ගිනියවි අතර ප්‍රධානතම ගිනියවියක් හැටියට සැලකෙන්නේ ඒකේ 47 කියන ගිනියවියනේ. මේකේ 47 ගිනියවියෙන් ලක්ෂ ගණන් මිනිස්සු මරණව දැක්ක ඒ ගිනියවිය නිපදවීමේ තාක්ෂණය දීපු විද්‍යාඥයා කඳුළු සැලුවා කියනවනේ ඒ තැනැත්තා තාක්ෂණ ඒ තාක්ෂණය දුන්න තැනැත්තා කඳුළු සැලුවා කියනවා මම මේ නිපදවපු ගිනි අවියෙන්ද මේ තරම් මිනිසුන් මෙරි මෙරි බිම ඇද වැටෙන්නේ කියා එනිසා පින්තුනි ඔබට මට යම් යම් හැකියාවන් තියෙන්න පුළුවන් ඒ හැකියාවන් තිබුණු පළියට ඒ හැකියාවන් නරකට පාවිච්චි කරන්න අපට අවසර නැහැ යම් විදියකින් එසේ කළහොත් එහි ප්‍රතිවිපාකයේ ඔබ මා කරා එන්නේ ඔබගේද මගේද ඇහැට කඳුලක් එකතු කරවමින් ඒකයි බුදුහාම සඳහන් කරන්නේ නතං කම්මං කතං සාදු යං කත්වා අනුතප්පති යස්ස අස්සු මුඛෝ රෝදං විපාකම් පටිසේවති කඳුළු පිරෙන්නේතින් විපාකය අතිනින්ද සිද්ධ වෙනවා නම් ඒක කරන්න එපා. ඒ භාග්‍යතුන් වහන්සේ ගැන්වීම. ඒ වගේම අනිත් පැත්තට උන්වහන්සේ අපට උගන්වනවා තංච කම්මං කතං සාධු යං කත්වානානුතප්පති මොනවද හොඳ කල යුතු දේවල් සරු දේවල් මොනවද කිරීමෙන් නරක ප්‍රතිවිපාක නොලැබෙන යසපතීතෝ සුමනෝ විපාකම්පට සතුටු සිතින් සිනහා මුසු මුහුණින් කරන ලද දේහි විපාකයේ විඳින්ට ලැබෙන දෙයක් වේනම් විඳින්ට සිදුවෙන කාර්යයක් වේනම් ඒව හොඳයි. ඒවක් කරන්ට කියලා බුදුහාමුදුර අපට දේශනා කරනවා. දැන් බලන හරීම ලස්සනට අපට පුළුවන්නේ කරන දේවල් වල හොඳ නරක වෙන් කරගන්න. ඒකට ලැයිස්තු ඕනේ නැහැනේ. අපි පාරේ යනකොට වෙන්න පුළුවන්, වාහනයක යනකොට වෙන්න පුළුවන්, පොදු ප්‍රවාහන සේවයක යනකොට වෙන්න පුළුවන්, පොලිමක ඉන්නකොට වෙන්න පුළුවන්, කඩපිලකට යන වෙලාවක වෙන්න පුළුවන්. අපේ ජීවිතයේ ඕනෑම තැනකදී පින්නතුනි ඔබව මාව අනේකා විසින් අපි කියන්නේ යම් කිසි ප්‍රමාණයකට තක්සේරු කරනවා. තක්සේරු කරනවා. ඒ තක්සේරු කරන්නේ හොඳ සහ නරක වශයෙන් ඔබගේ වැඩ අනුව ඔබගේ වැඩ අනුව වාහනේ යන ගමන් කුණු මල්ල විසි කරනවා පහ පාරට. තක්සේරු කරනවා හොඳ වාහනයක ගියාට යන්නේ නූගතෙක්. මෝඩෙක් සහ අපරාධකාරයෙක්. මිනිස්සු තක්සේරු කරනවා. එනිසා එහෙම දෙයක් කරන්න ඉස්සෙල්ලා හිතන්න. මම මේ දේ කරනකොට මගේ ගෙදර කුණු බෑගය මෙහෙම වාහනෙන් එළියට දාන එක හොඳද නරකද? මම කාපු ටොපියේ කොළය එලි බිමට දාන එක හොඳද නරකද? මම බීපු බීමේකෙහි මේ උපකරණය මේ පරිසරයට මේ නිරාවරණය වන හැටියට මුදා හැරීම හොඳද නරකද? දැන් බලන්නකො හරීම ලේසියෙන් මුළු ජීවිතේම ලස්සන කරගන්න පුළුවන් මිනිස්සුන්ට අමුතු ගුරුවරයෙක් ඕනේ නැණි මේ ධර්මයේ ළඟ තියෙනවා නම් මේ තමයි ගුරුවරයා. මේ තමයි ආචාර්යවරයා. අමුතුවෙන් පොතක් ඕනද? අවශ්‍ය නැහැ. හරිම සරල ગાත දෙක තුනකින් මුළු මහත් ජීවිතයේටම හොඳ සහ නරක වෙන් කරගන්න පුළුවන්කම තිබෙනවා. මුළු ජීවිතේටම ආශිර්වාදයක් ලැබෙන හැටියට හොඳ සහ නරක වෙන් කරගන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේගේ ඒ කාරණාවක් ඔළුවට හිතට ගන්නට ඕන. ඒ වගේම තමයි පින්වතුනි මේ මිනිස්සුන්ට දැන් මේ නරකින් මිදෙන්නටත් හොඳෙහි නියැලෙන්නටත් අවශ්‍ය කරනවා හොඳ ශක්තිමත් මේ මනසක් අදිෂ්ඨානයක් ඕන කරනවා. ඒ ශක්තිමත් අදිෂ්ඨානය, ඒ ශක්තිමත් මනස හදන්න බුදුහාමුදුර අවශ්‍ය කරන ඉගැන්වීම් ටික අපට දීලා තියෙනවා. සමාජයේ පිළිගත් හොඳ සහ යම් යම් දේවල් තියෙනවා. බුදුහාමුදුර ඒවට විකල්ප දෙනවා. දැන් උදාහරණයක් අරගෙන බලන්න ආලවක යක්ෂයා බුදුහාමුදුරන්ගෙන් අහනවා කින්සූද විත්තං පුරිසස්ස සෙක්කා බුදුහාමුදුරුවනේ මිනිස්සුන්ට තියෙන ශ්‍රේෂ්ඨතම ධනෙ මොකද්ද? ඇයි මෙහෙම ආලවක අහන්නේ? මෙහෙම ආලවකට අහන්න හේතුවක් තියෙනවා. ඔබ දන්නවා මේ අපිට ශ්‍රේෂ්ඨතම ධනෙ කියලා කියන්නේ ජීවිත පරිත්‍යාගයෙන් නුවක් රැකගන්න තියෙන දෙයක්. ඒක තමයි ශ්‍රේෂ්ඨතම ධනෙ. මිනිස්සු ඒ ඒ ඒ ජීවිත පරිත්‍යාගයෙන් රැකගන්න ශ්‍රේෂ්ඨතම ධනෙ හැටියට සලකන දේවල් තියෙනවා. සමහරු දරුවෝ තමන්ගේ ජීවිතයේ දීලා හරි දරුවන්ව රකින්නවා. සමහරු ඉඩකඩම් තමන්ගේ ජීවිත දීලා ඉඩකඩම් රකින්නවා. මා දන්නේ ඒකේ තියෙන සබුද්ධික භාවය මට නම් පේන්නේ අතිශයම මෝඩ ක්‍රියා කියන්නේ වචනයෙන් සඳහන් කළ නොහැකි තරමේ මුග්ධ ක්‍රියාවක්. තමා මැරිලා ඉඩමර තියනවා. තමන් නැහැ. නමුත් ඉඩමක් රැක ගැනීම සඳහා මිනිසු මිනී මරා ගන්නවා. ඒතර මේ નિસරුදයට નિસරුදයේ සරු හැටියට ගත්ත සමාජයක් නේ. දාල යන දේවල් සදාකාලික කරගන්න හදන සමාජයක් නේ. අරන් යන දේවල් ගැන අවධානය යොමු නොකරන සමාජයක් නේ. ඉතින් ඒ ඇයට තමයි මේ කියන්නේ කිංසුද විත්තං කියලා වහම ඉහළම ධනෙ මොකක්ද කියලා බුදුහාර දේශනා කරන සද්ධා. මිනිස්සුන්ට තියෙන ලොකුම ධනෙ ශ්‍රද්ධාව. මිනිස්සුන්ගේ දේපලවත්, ඉඩකඩම්වත්, දරුවවත්, අනිත් දේවල්වත් නෙවෙයි. ඒ සියල්ල අපි දාලා යන දේවල්. ලෝකයේ මිනිස්සුන්ගේ ස්වභාවය දාලා යන දේවල් අල්ලා ගන්න හදන එකයි. හැබැයි ඒවා අතාරිනවා. මිනිස්සු ගෙනියන දේවල් පිළිබඳව එච්චර උනන්දුවක් නැහැ. මේ අහන ඔබ නිකමට හිතලා බලන්න. නිකමට හිතලා බලන්න. ඔබගේ වයස් ප්‍රමාණයත් එක්ක ඔබ වැඩි කාලයක් යෙදෙව්වේ වැඩි කාලයක් ගත කළේ දාලා යන දේවල් හදන්න වඩන්න ලොකු මහත් කරන්න ලස්සන කරන්නද එසේත් නොමැතිනම් රැගෙන යන්න දෙයක් එකතු කරගන්නද මා රැගෙන යන දේ කියලා සඳහන් කරන්නේ පින මා රැගෙන යන දේ කියලා සඳහන් කරන්නේ හදාගත් සිත කුසලයට යොමු කරපු හිත සමාධියට යොමු කරපු හිත ප්‍රඥාව සඳහා යොමු කරපු මේ සිතුවිලි ශක්තිය ඒකටද ඔබ වැඩි කාලයක් යෙදුවේ එහෙම නැත්නම් දාල යන ගෙවල් දොරවල් ඉඩකඩම් හරකබාන දූදරුවෝ වෙනත් වෙනත් වෙනත් වෙනත් දේවල් හදන්නද එකතු කරන්නද වැඩිපුර මුදල් යොදලා තියෙන්නේ මොනවටද නිකමට හිතලා බලන්න යනකොට හිස් අතින් නේද මේ සමාජෙ වැඩි දෙනෙක් කියන්නේ කියා බොහෝ දේවල් සත්මහල් උස සත්මහල් ප්‍රාසාද තියෙන්න පුළුවන් අහස උසට එහෙත් සමහර විට ගියහම ඉන්න පැල් කොටයක්වත් නැති වෙන්න පුළුවන් වෑංජන 32ක් එක බක් කන්න පුළුවන් එහෙත් ගියාට පස්සේ කන්න සම්බෝලයක්වත් නැති වෙන්න පුළුවන් එහෙම ශක්තියක් අරන් ගිහිල්ලා නැහැ. ඒ නිසා බිනුදුනේ මතක තියාගන්න සරුදේ කියලා කියන්නේ දාල යන දේවල් නෙවෙයි. සාර ගවේෂණය කියලා කියන්නේ දාල යන දේවල් හොයන එක නෙවෙයි. අරගෙන යන දේවල් පිළිබඳව සොයන එක. ඒ ශක්තියින් පිළිබඳව සොයන එක. මේ විදිහට ආලෝක යක්ෂයාගේ ඒ ප්‍රශ්නවලට දෙන උත්තරවල තියෙන්නේම සාමාන්‍ය සමාජයේ සරුදේ හැටියට සලකන දේවල් වඩා වෙනස් දෙයක් තමයි ආර්ය සමාජයේ සරුදේ හැටියට සලකන්නේ. ඔබමා ඒ ආර්ය සමාජයේ සමාජිකයෝ. ඔබමා ඒ ආර්ය සමාජයේ සදූපදේශ ගරු කරන මේ ශ්‍රාවකවරු නිසා අපට බෑ සාමාන්‍ය සමාජයේ මිනිස්සු වගේ යන්නම් වාල යන්න ගහගෙන යන අතට ගහගෙන යන්න බෑ අපිට සිදු වෙනවා බුදුහාමුදුරුව පෙන්නපු පටිසෝතගාමී මාවතට අනුවර්තනය වන්නට පටිසෝතගාමී මාවතට අනුවර්තනය වන්නට නම් සරුදේ සරු හැටියට දැකීමේ ශක්තිමත් මනසක් තියෙන්න ඕන. මිනිස්සු හැමෝටම හරි දේ හරි හැටියට පේන්නේ නැහැ. සරුදේ සරු හැටියට පේන්නේ නැහැ. නිවැරදි දේ නිවැරදි හැටියට පේන්නේ නැහැ. කුසලයේ කුසලයේ හැටියට පේන්නේ නැහැ. බොහෝ දෙනෙකුට ඕකේ අනිත් පැත්තටයි පේන්නේ. ඒ නිසා තමයි මිනිස් සමාජේ වැඩියෙන් નિસරුදයට තැන දීලා තියෙන්නේ. සමහර විට හිතනවා මිනිස්සු අර මා සඳහන් කළානේ සමාජයේ සමහරු හිතන්නේ ප්‍රබුද්ධය ධනය බලය පරිවාර සම්පත්තිය සැප සම්පත් තමයි ධනය කියලා. නමුත් ඒක නෙවෙයි සැබෑ ධනය. ඒක නෙවෙයි සැබෑ ධනය කියන එක බුදුහාමුදුර අපට පෙන්නනවා. මේ මිත්‍යාවෙන් පිරුණු අහංකාරකමෙන් පිම්බිච්ච මෝහයෙන් මම්මුලා වෙච්ච මෝහයෙන් අන්ධ වෙච්ච අවිද්‍යාවෙන් මිරිකිච්ච ලෝභයෙන් වැහිච්ච සමාජයට එයින් අත් මිදෙන්නට නම් යථාර්ථය කරා ඔවුන් මනස යොදවන්නට ඕන. සාරුදේ සරු හැටියට දැකීමේ හැකියාව ඒ මනසෙහි ඇතිවන්නට ඕන. එනිසා අපි නතුනේ අපි මේ ධර්මය ආශ්‍රයෙන් මේ ධර්මය ආශ්‍රයෙන් උත්සාහ කරන්නට ඕන. නිසරුදේ නිසරු හැටියට දකින්න. නම්බුනාම තානතුරු තාන්නමාන නොයෙක් දේවල් අපට ලැබෙන්න පුළුවන් ඒවා පින්නතුනේ පිම්බීම සඳහා නෙවෙයි මේ සමාජේ පාවිච්චි කරන වචනයක් තියෙනවානේ අසවල් දුරෙන් පිදුම් ලැබූ කියලා. පින්නතුනේ කෙනෙකුට දුරයක් දෙන්නේ පිදෙන්න නෙවෙයි වැඩ කරන්නට. මේ රටට වින කැටිලා තියෙන්නේ කාට හරි මොකක් හරි දුරයක් දුන්නාම ඔහු හිතනවා ඒක මට බබලන්න තියෙන දුරයක් කියලා. මිනිස්සු පුරුදු වෙන්න ඕන දුරයෙන් බබලෙන්න නෙමෙයි දුරය බබලවන්නටයි. දුරය බබලවන්න පුළුවන්කම තිබෙන්නේ සරුදේ සරු හැටියට දකින નિසරුදේ નિසරු හැටියට දකින ඇත්තන්ට පමණයි. එනිසා මේ ධර්ම ශ්‍රවණය කරන පින්තුන් මේ උතුම් තථාගත බුද්ධ වචනය තමන්ගේ ජීවිතයට ආලෝකයක් කරගනිමින් හරි දේ හරි හැටියට දැකීමේ මානසිකත්වය ශක්තිමත් භාවය වැඩි දියුණු කරගෙන මේ සසර දුකින් මිදී උතුම් නිවනින් සැනසීමට මනස පාරමී ධර්මයන්ගෙන් පුරවා ගන්නට උනන්දු වන්නට ඕනාය කියන පණිවිඩය තබමින් ධර්ම දේශනාව સમાપ્ત කරනවා. අවශ්‍ය ඒ ධර්ම දේශනාවට දායකත්වයේ දරූ සියලු දෙනාගේම අභිමතාර්ථයන් සඵල වීම පිණිස පවතිවා. ඔවුන්ගේ නමින් නිදන ප්‍රාප්ත සියලු නෑසියන්ට සසර දුක් අතර නිමා කොට ලබන උතුම් නිවනින් සැනසීම පිණිසත් ඒ වගේම සුජීවත්ව වාසය කරන හැම දිනාටම ආශිර්වාද පිණිසත් මේ උතුම් කුසල ශක්තිය හේතු වාසනා වේවා දෙවියන්ටත් මියගේ ඥාතීන්ටත් දායකත්වයේ දරුව හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දිනාටමත් මේ උදාාර්ථර කුසල මහිමය සියලු කෙලෙස් නසා ලබනුතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වාසනා වේවායි සාදු කියා ප්‍රාර්ථනා කරන්නට. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං ධර්ම ශ්‍රවණේ කිරීමෙන් ජනිත කරගත්තා වූ සියලුම කුසල සම්භාර ධර්මයන් දෙවියන්ටත් මියගිය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටමත් උතුම් වූ නිර්වාණ ශාන්තිය පිණසම හේතු වේවා වාසනාවේ වයසිතා චිත්තප්‍රීතියෙන් යුක්තව සාදර සිතින් පින් අනුමෝදන් විය යුතුය සාදු සාදු සාදු සදහැවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයාණන් වහන්සේ දේවමුල්ල ශ්‍රී ගංගාරාම පුරාණ විහාරාධිපති කෝට්ටේ ශ්‍රී කල්යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ සහකාර ලේකකාධිකාරී සහ කර්මමාගාචාර්ය දුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය රාජකීය පඬිත දර්ශනපති පූජ්‍යපාද නාහල්ලේ වජිරඥාන ස්වාමින්ත්‍රයන්න් වහන්සේ Thank you. බුදුරජාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු සදහවතුනි ඔබටත් පුළුවන් ස්වදේශීය සේවයේ ධර්මදේශනාවන් සඳහා දායකත්වය ලබා ගන්න කතා කරන්න ආගමික අංශයට 0112697140 මෙම ධර්මදේශනාවේ කැසට් පටයක් හෝ සංයුක්ත තැටියක් ලබා ගැනීමට විමසන්න මෙම දුරකථන අංකයට 0112371082 ඔබට තෙරුවන් සරණයි